රජමාලිගාව තියෙනවා රජමාලිගාව විදියට. පැල්පත තියෙනවනේ පැල්පත විදියට. රටේ රාජ්‍යනායකයෙක් ඉන්න තැන මට දුකයි එක්සත් ජාතික පක්ෂයේ හරි කනගාටුයි. මොකද රටේ රටේ රාජ්‍යනායකයා ඉන්න තැන ඒ විදියට තියෙනවා. ඔබතුමාලා එනම් රයිල් වික්‍රමසිංහ මහත්තයාට කොහෙන් හරි ගයක් අරන් දෙන්න රුපියල් 25000කට විතර ඔච්චර දුක් විඳිනවා. ඔකට යන්න ඕනේ. අරන් දෙන රුපියල් 25000කට 50000කට කොළඹින් ගියා. ඔය වැට්ටි කරගන්න. නෑ අර්ලියාගහ මන්දිරේ වහන්න. අපි හරි අපි අර්ලියාගහ මන්දිරේ එනම් දෙමු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට. අපි අර්ලියාගහ මන්දිරේ දෙමු. හරි අපි අර්ලියාගහ මන්දිරේ දෙමු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට. ශිෂ්‍යන්ට නෙවාසිකාගාරයකට හරි අවිලකා මන්දිර දෙන්න